Major. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ මේ ඉරිමා උදේ සිටිජ සන්තාගාරේ කතා බහ සඳහා අපි එකතු වෙලා ඉන්නවා. ඔබට මතක ඇති ගිය වාරේ අපේ කතා මාට එකතු වුණා මගේ ප්‍රාණ සමමිතුරියක් ශාමලි පීරිස්. අපේ වාසනාවට අද අදත් ඇය අප සමග මැදිරියේ ඉන්නවා. ශාවලි ආයිබෝත් ආයිබෝත් සිතිජ සංතාගාරය ඔබට මතකයි ඔබ දන්නවා ඔබ අපිත් එක්ක රැඳී ඉන්න සහෘද හොඳින්ම දන්නවා මේ අපේ කතාබහ යොමුවන්නේ හදවතේ මනසේ ඉන්ගල් අපි රාමු කරගෙන තියෙන නොයෙකුත් රාමු දිහා හැරිලා බලන්න විතරක් නෙවෙයි හැකිනම් ඒවා ගලවලා මිස කරලා මේ සම්පූර්ණයෙන්ම විවෘත භාවයක් ඇති කරගන්නට පුළුවන්ද කියන දේ. මම හිතන්නේ මේ මේ මම මේ කියන එක ඇතුලේ තමයි භයානකම <laughs> දේ මිනිසුන්ට දැනෙන්නේ. මොකද අපේ අපේ ලෝකය පේන විදිහට හරි සංකීර්ණයි අපිට තේරෙන්නේ නැති දේවල් හුඟක් මේකේ වෙනවා හෙට මොනවද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ ඒ වගේ අමිනිශ්චිත භාවයක් ලෝකෙම රජ කරද්දී අපිට නොකොත් සීමා සහිතව අපේ මාධ්‍ය හා නොකොත් තොරතුරු මේ ලෝකෙ ගැන එනවා අපි නොදන්නා ලෝකෙ ගැන ඒවත් අපිට එන්නේ මොන වගේ පරමාර්ථය ඇතුළේද පදනම ඇතුළේද කියලා කවුරුත් දැන විශ්වාස කරන්න පුළුවන් බැරිද කියලා දන්නෙත් නැහැ. ওই වගේ තේ හරි අමාරු තේරුම් ගන්න අමාරු සංකීර්ණ චලන වේගයෙන් පවතින ලෝකයක් මැද්දේ අපි ඉන්නවා පුංචි තිත් වගේ. බෞද්ධ අදහසකොත් මේ මහා සංසාරේ ඝෝර සංසාරේ කියලා කියන එක මැද්දේ අපි ඉන්න පුංචි තිතක් වගේ. අන්න එතකොට මේ පාර මග හසර හොයාගන්න අපිට ලැබිච්ච පුහුණු වගේක් තියෙනවා. එක්කෝ අපි කල්පනා කරන අපිට බොහෝ විශ්වාසවන්ත අපේ බෞද්ධයෝ හිතන මාර්ගයක් තියෙනවා, කතෝලිකයෝ හිතන මාර්ගයක් තියෙනවා, හින්දුවා හිතන මාර්ගයක් තියෙනවා, මුස්ලිමයෝ හිතන මාර්ගයක් තියෙනවා. අපි හිතනවා ඔන්න අපිට බය නැතුව මේ කතා මැද්දේ තරණය කරන්න පුළුවන් කියලා. ඒ අතරේ තව තව අපේ පාසලෙන්ද වටපිටාවෙන් අපිට යම්කිසි මාර්ග ඉදිරිපත් කරලා තියෙනවා. මේක තමයි හරි පාර. මේක තමයි හරි පාර. ඉතින් අපි දැඩිව අල්ලගෙන ඉන්නවා මේ හරි පාරවල්. ඒක තමයි එක ලොකු ප්‍රශ්නයක් මම හිතන්නේ නූතන මනුස්සයගේ සහ විශේෂයෙන් ශ්‍රී ලාංකික සමාජයේ අපි හරි බයක් තියෙනව නොදන්න ලෝකෙට. අපිට කිසිම ආත්මවිශ්වාසයක් නැහැ. ඉතින් ආත්මවිශ්වාසය නැහැ කියලා බාරගන්න අත් වශයෙන් බැලුමකට එහෙම ආත්මවිශ්වාසයක් නැති බවක් නේ. මොකද අපි හරි දැඩිව යම් දේවල් පිළි අරන් අපේ ජීවිතේ සාර්ථකත්වය අපේ ජීවිතේ යහපත ආදී අපි හදාගත්ත දේවල් ඇතුලේ වැඩ කරමින් ඉන්න මඟතියක් පේන්නේ. මේක තමයි අපි ගිය පාර අපේ අධ්‍යාපනයට යොමු කරපු වටපිටාව කොන්ටෙක්ස්ට් එක සඳහර්මය. නාවලි මං හරි කුතුහලෙන් ඉන්නවා. ඔයා මෙහි බැංගලෝ නගරයට ගිය බව මම දන්නවා. ඒ වගේම අමුතු පැනකට, අමුතු පාසලකට ගිය බව දකින ඔබේ විශේෂ උනන්දු සොයා යාම නිසා අපි පොඩ්ඩක් ඒ ගැන ඒ ගැන හොයමින් කල්පනා කරමින් මම මේ කියපු දෙයට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක කොහොමද අපිට යන්න මම නිම්න පාසලට මංගේ චාරිකාව මට ගැන විස්තර කියන්න කලින් මම කැමති ඇයි මම එතනට ආවේ කියන එක පොඩි පිවිසුමක් විදිහට පාවිච්චි වෙන. ඇත්තට මෙතනදී මම ඔබතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත <laughs> මං විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට මේ මගේ ගත වෙන 6 වෙනි වසර මං විශ්වවිද්‍යාලයට ආපු දා ඉඳලම මට අර ප්‍රශ්නේ තිබුණා මේ අපි යන්නේ හරිම තැනටද කියන එක. මම ඒ ගැන ගොඩක් සොයමින් හිටියා, පරිශන කරා. ඒ අතරේ තමයි මට වාසනාවකට ඔබ වුණ ගැසෙන්නේ. බොහොම සතුටුයි. එතකොට මේ වෙලාවෙත් මම ඒ ගැන අපි පොඩි කතිකාවතක් යමින් සිටියේදී ඔබ යෝජනා කරනවා මෙන්න මේව තනක් වෙනවා. එතකොට මගේ කුතුහලය ගොඩාක් වැඩි වුණා. එතකොට මම කරේ පුළුවන් තරම් ඉක්මනට ඒ ගමන නැස්ති කරගෙන යන්නේ. ඇත්තටම මම එකෙන් ගත්ත ගොඩාක් දේවල්. මම කැමති සුහද මිතුරුනි කියන්නේ මේ අතවශ්‍ය ශාවනි කතා කරන්න යන්නේ බැංගලෝර නගරේ බැංගලෝර ආසන්නයේ තියෙන වැලි ස්කූල් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන පාසල ශාමලී ගැන විශේෂයෙන් කියනවා වැලි ස්කූල් කියන්නේ ක්‍රිෂ්ණමූර්ති දාර්ශනික මත ඇති වෙච්ච අධ්‍යාපන ආයතන වලින් වැදගත් එකක් නේද බංගලෝරේ තියෙන. වැලි ස්කූල් එක එහෙම නැත්නම් නිම්න පාසල ගැන පොඩි හැඳින්වීමක් මම ඉස්සෙල්ලාම කරන්න. ඇත්තටම ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන කේන්ද්‍රය මගින් කරන පාසල් කීපයක් ඉන්දියාවේ තියෙනවා. මේ එකක් තමයි වැලි ස්කූල් කියන එක. එතකොට මගේ චාරිකාවේ මම ගොඩාක් මට හොඳ මතක සටහන් තියෙනවා. මං ඉස්කෝලේට ගිය ගමන්ම ලොකු වෙනසක් දැක්කා. ඒ ළමයින්ගේ වෙනසක් දැක්කා. මට ඇත්තටම වාසනාවකට ඒ ළමයි සමග දෙමව්පියන් සමග කතා කිරීමේ අවස්ථාවන් ගොඩාක් ලැබුණා. ඒ වගේම ඒ පරිසරයේ පුරා සතියක් අත්දැකීම් ගන්න අවස්ථාව ලැබුණා. මම දැකපු පළවෙනි දැන් අපි රෑ ඇත්තටම මගේ ෆ්ලයිට් එක තිබුණේ පාන්දර පාන්දර 3යි ගානක් මම 3:30ට වගේ තමයි මම ඉස්කෝල ඇතුළට යන්නේ. එතකොට මට ඒ යන පාරේ කැලෑබද පාරක් එක පාටම බෝඩ් එකක් හම්බුණා ආර්ට් විලේජ් කියලා. අපි ඒක පහු කරගෙන ගියා. මම ඒත් කල්පනා කරා මොකක්ද ආර්ට් විලේජ් කියන්නේ කියලා. එම් යනකොට එතන ලොකු රක්ෂිතයක් එක්ක තිබුණු කැලෑවක් දැන් මම පස්සේ දැනගත්තු පරිදි එතන 102යි බිල්ඩින් වලට වෙන් කරලා තියෙන ඉස්කෝලේට. ඊටු ටික ඔක්කොම පරිසරය. මම කැලෑව කියන්නේ පරිසරය කියලා පාවිච්චි කරන්න. එතකොට මම පළවෙනිම දවසේ ඒගොල්ලෝ අපිට දීපු එක අවවාදයක් තමයි ඔයගොල්ලන්ට මෙහෙ ඕනම විදිහකට ඉන්න පුළුවන්. හැබැයි රැයට යනවා නම් ටෝච් එකක් අරගෙන යන්න. මේක ස්නායි ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඒගොල්ලන් මගහැර යන්න. ඉතින් එම එම සංකල්පයම තමයි ළමයි අතරත් තියෙන්නේ. ඇත්තටම වැලි ස්කූල් එකේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අර මම කියන කම්පොනන්ට්ස් අතර ඒකේ කලාව කලාව පරිසරය ක්‍රීඩාව සහ ආධ්‍යාත්මික පුහුණුව. පුහුණුව. ඒ හතරටම අවශ්‍ය පහසුකම් සපයලා තිබුණා. මම දැකපු ලොකුම වෙනසක් තමයි ගුරුවරයා සහ ළමයා අතර තියෙන සම්බන්ධය. දැන් ඒක මට ඇත්තටම මට මං ගැන හිතනත් ලොකු පොයින්ට් එකක් වුණා ඒක. දැන් ගුරුවරු යනකොට හැම ළමයටම කතා කරගෙන good morning කියලා හක් කරලා එහෙම යන්නේ. මට මතකයි සමහරක් අවස්ථාවලදී මම විශ්වවිද්‍යාල ආචාර්ය වෙබ්බර මගේ මිතුරු මිතුරියන් එක්ක යනකොට ළමයි බිම් බලාගෙන හරි අහපලන්නේ. අර ළමයන් ගන්න ඒ කියන්නේ එයා සිස්ටම් එකේ නැහැ කියලා මට හිතෙන්නේ. හැබැයි මමත් දැන් මට ඒ ගමනෙන් තේරෙන මාත් සිස්ටම් එකේ නැහැ කියලා. ඒ අපිට කියන්න බැරි. හ්ම්. එතකොට ඒ ඒ පාසලේ ගුරුවරු ශිෂ්‍යව අතර තියෙන ગેප් එක ගොඩක් අඩුයි. ඒක ළමයි දැන් ළමයිත් එක්ක මම කතා කරපු වෙලාවල් හැම එකදීම ළමයි අතින් කියවිච්ච දෙයක් ඒක. හ්ම්. we can access our teachers කියන එක. හ්ම්. ඒ ඇත්තටම ඒ පාසල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන පාසලක්. ඒක ඇත්තටම ළමයින්ගේ يعني අධ්‍යාපනයේ ලොකු රුකුලක් වෙලා තිබුණා ගුරුවරු සහ ළමයි අතර තියෙන ඒ ગેප් එකේ අඩුකම. අනිත් එක තමයි ළමයි ගොඩක් දේවල් කරේ පරිසරයත් එක්ක. ඇක්ටිවිටීස් කරනවා පරිසරයත් එක්ක ඒගොල්ලෝ උදේට මේ කියන්නේ ඒ කලාව ඇතුලේ දුවනවා. ඒ කියන්නේ ඒකට ලොකු තැනක් දීලා තිබ්බා. ඒගොල්ලෝ හැම පරිසරයත් එක්ක ඒගොල්ලෝ ඇත්තටම ඒකාත්මික වෙලා තිබ්බා. පරිසරයට ඒගොල්ලෝ ආදරේ. සත්තුන්ට සත්තුන්ගේ විදිහට ඉන්න. ඇත්තට මේකේ දැන් මම S2 න් දැක්කේ නැතත් ඒගොල්ලෝ අපි ෆොටෝස් එහෙම දැක්කා. දිවියෝ ඉන්නවා. ඒ කියන්නේ ඒක ඇත්තටම රක්ෂිතයක් කන්ටිනියු වෙන තැනක ඉස්කෝලේ තියෙන්නේ. හැබැයි කිසිම හානියක් වාර්තා වෙලා තිබුණේ නැහැ. ළමයි දැන් ඒගොල්ලන්ගේ බාස්කට් බෝල් කෝට් එක දැන් සමහර සෙල්ලම් කරන තැන් ඒ කැලේ ඇතුළට තියෙනවා. ඒක ළමයි සෙල්ලම් කරනවා. ඒක කිසිම ගැටලුවක් නෑ. ළමයින්ට ගැටලුවකුත් නෑ. ඒගොල්ලන්ට කියලා දීලා තියෙන මඟ හැර යන්න. අපි ඔක්කොම මෙතන ඉන්න ඕන කියන එක. කාරණා දෙකක් මට අහන්න හිතෙනවා ශාමලි දැන් එකක් දැන් මේ දරුවෝ එන්නේ මොන වගේ කවුද මේ ළමයි? ඒගොල්ලෝ සාමාන්‍ය ළමයිද? එක දෙක මේ ළමයි මේ පාසල් කාලෙන් පස්සේ ඒගොල්ලෝ ලොකු ලෝකෙට යද්දී සමහර රජයේ සහ දැනට තියෙන පද්ධතියට අයිති ආයතන වලට ඒගොල්ලෝ ඇතුල් වෙනවද නැද්ද කොහොමද වගේ ඒගොල්ලන් අනාගතය මම ඇත්තටම මේ ඒක සොයා බැලුවා දැන් ඒගොල්ලෝ ඇත්තටම ඒ පාසලේ එක එක්තරා මට්ටමක් වෙනකම් විභාග තියන්නේ නැහැ නමුත් ඒ ඒ පාසල් සිසු දරුවන් රජයෙන් දෙන දැන් අපේ උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගවලට පෙනී සිටලා හොඳට ප්‍රතිඵල ගන්නවා. අනිත් එක ඒ ළමයි ඒ ඉස්කෝලෙට ළමයි කියන්නේ දැන් ඇඩ්මිෂන් ගන්න එක ටිකක් කම්පිටිටිව්. අමාරුයි. අමාරු. ඇතුළෙන් අමාරුයි. ඇතුළෙන් අමාරුයි. ඇත්තටම පොඩ්ඩක් සල්ලිත් වෙනවා. එතකොට එතකොට මම උපකල්පනය කරා කියන්නේ ඒ අවුරුද්දට එවන් ගාණක් වියදම් කරන්න පුළුවන් දෙමව්පියෙක්ගේ දරුවෙකුට තමයි එතනට එන්න පුළුවන් සහ එතන බලතෝටේ දරු දෙමව්පියන්ගේ ටිකක් උගත්කමක් මේ වගේ තැනකට යවන්න මොකද අර සාමාන්‍ය ස්ටෑන්ඩඩ් කියලා හිතන පහසලක් නෙවෙයි සම්පූර්ණ වෙන විදිහකට සම්පූර්ණ වෙනස් වෙනවා වෙනවා අනිත් එක මම ගොඩක් කැමති දෙයක් තමයි ළමයට ඕන ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලේට එන්න පුළුවන් පහසුකම් සපයලා දෙනවා දැන් මම දවස් කීපයක් මේගොල්ලෝ එක්ක උදේ ආහාරය ගත්තා ඒගොල්ලන්ගේ භෝජනාගාරේ. ෂෝට් වලින් ළමයින්ට ළමයින් ඇඳුම ඇඳුම ගැන ඒගොල්ලෝ වැඩිපුරම සැලකිල්ලක් දැක්ුවේ නැහැ. Tamanට පහසු ඒක තියෙන පාරිසරික තත්ත්වවලට, ඒකටම දේශගුණයට ගැළපෙන විදිහට ඉගෙන ගැනීමට يعني කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් වෙන විදිහට ළමයින්ට ඇඳුම් අඳින නිදහස දීලා තියෙනවා. අනිත් මම දැකපු සුවිශේෂ කාරණයක් තමයි ළමයි අතර ජෙන්ඩර් ගැහණු පිරිමි භේදයක් භේදයක් පේන්න නැහැ. පේන්න තිබුණේ නැහැ. සමහර වෙලාවට පිරිමි මම මම ඇත්තටම එක මේ මගේ එක නිරීක්ෂණයක් තමයි එක දශකයක පිරිමි ළමෙක් ඉල්ල ගෑනු ළමෙක්ගෙන් කාලා පිගාන හොදන් එන්නම්. එතන අර අපේ තියෙන ස්ට්‍රක්චර්ස් ඉන්දියාවේ තියෙන මම හිතන්නේ තියෙනවා. තදින් තියෙනවා ඉන්දියානු සමාජයේ තියෙනවා. ඒකට වඩා තියෙනවා. ඒ ඒ පරිසරය තුල ඒක කඩලා තියෙනවා. තිබුණේ නැහැ. විඳිලා තියෙනවා. විඳිලා. නෑ ඒක තමයි අර මම කියනවා මේ හුඟක් කුතුහලයේ තියෙන මේ අපේ සමාජයේ අර විනය කියලා කියන අදහස් කරන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කියන එකෙන් තේරෙන්නේ නෑ. මොකද මට දැන් මගේ අත් වශයෙන් දියණියත් මට ඔය පාසල ගැන කිව්වා බැංගලෝර විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ ඒ ආරම්භක පළවෙනි අවුරුද්දේ ඇයගේ ළඟම මිතුරු මිතුරියෝ වුණේ බැංගලෝර ඔය වැලි ස්කූලින් ආපු තුන්දෙනෙක්. ඊට පස්සේ මට දියණිය කිව්වා ඒගොල්ලෝ හරි වෙනස් කියලා. ඒගොල්ලෝ හරිම වෙනස්, ඒගොල්ලෝ හරිම සාමාන්‍ය මිනිස්සු, හරිම නිහතමානී, හරිම මිත්‍රශීලී, හරිම කැපවෙන කියන අපිට හිතන්න පුළුවන් ආදර්ශමයි කියන පරමාදර්ශී මේ ශිෂ්‍ය ශිෂ්‍යාව ගැන තමයි මේ අතමස මගේ දුව මට කිව්වේ මෙහි මේ වැලි ස්කූල් එක අපේ අමුතුයි කියලා. ඉතින් වැඩේ තියෙන්නේ ඒගොල්ලන් අර අපේ ස්ටෑන්ඩඩ් ස්කූල්ස් වලින් කරන කිසිම ඩිසිප්ලින් කිරීමකුත් ඒ විදිහට නෑ. නේද? ඒගොල්ලන්ගේ සම්පූර්ණ නිදහස ඇහෙන නිදහස භුක්ති විඳිනවා. ඊගොල්ලන්ට අර ජෙන්ඩර් කියවා කියන්නේ ස්ත්‍රී පුරුෂ බෙදලා වෙන් කරන ඒව කිසිම දෙයක් එතන නැහැ. වෙනස් හිතුවත් හිතන්න පුළුවන් ඊටාම නිදහසේ දරුවෝ ඉගෙන ගන්නවා කියන්නේ. හිතන්න පුළුවන් සෑම අර්ථයෙන්ම. ඒ කියන්නේ ඒගොල්ලෝ වටා තියෙන එළිය සමාජයේ තියෙන ව්‍යුහ වලින් ඇත්තටම ඒගොල්ලන් ගොඩක් නිදහස් කරනවා. නිදහස් කරලා තියෙනවා. ඒ පරිසරය ඇතුලේ. ඇත්තටම එතන දැන් ක්‍රිෂ්ණමූර්ති තුමාගේ දර්ශනය තමයි එතන මට ඇත්තටම එක දවසක් හම්බුණා අවස්ථාවක් ඒගොල්ලන්ගේ උදේ රැස්වීමකට ඇසෙම්බලි එකට දැන් ඒ ඇසෙම්බලි එක සම්පූර්ණයෙන්ම සංගීතයත් එක්ක කිසිම කතාවක් කිසිම දෙයක් නැහැ ගුරුවරු ඔක්කොම ඉස්කෝලේම ළමයි ගුරුවරු එතනට එනවා ඒගොල්ලෝ දැන් පාසලේ ගීතය ගායනා කළා. ඊට පස්සේ සම්පූර්ණම සංගීතය. ඒක පැය භාගයක විතර සෙෂන් එකක්. එතන එහාට ඒගොල්ලන්ගේ ඇසෙම්බලි එක ඉවරයි. <laughs> ඊට පස්සේ පොඩි කට්ටියක් නැවතුණා. ඊළඟ දවසේ ඒගොල්ලෝ එතනකට ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙන්න නැටුමකට කියලා. එතකොට දැන් ඒ වගේ පරිසරයක් ඇත ඇසෙම්බලි හෝල් එක දැන් ඒ ඉස්කෝලේ කෙමිස්ට්‍රි ලැබ් එක ගත්තොත් Hmm. well equipped lab hmm. එකක්. Hmm. ඒ කියන්නේ modern technology එක හොඳටම තියෙන lab එකක්. නමුත් රැස්වීම ශාලාව පොල්ලතු සෙවිලි කරපු ශාලාව. ඒ ගොඩාක් උසට තියෙන හත් කියන්නේ කිසිම බිල්ඩින් එකක concept එකක් ඔළුවට එන්නේ නැති ශාලාව. අවට හැම තැනින්ම පිරිසිදු සුළඟ එනවා වාතය තියෙනවා ළමයි බිම ඉඳගෙන assembly එකට ඉන්නේ අනිත් එක ක්ලාස්රූම් එකක ඇරෙන්න පුටු පාවිච්චියක් ඇත්තෙම නැහැ. ළමයි ගිය තැන විභාගය. අනිත් එක මට ගොඩක්ම කුතුහලය දනවපු දෙයක් තමයි මේ ආර්ට් විලේජ් එක කියන්නේ මොකක්ද කියලා. ඇයි ආර්ට් විලේජ් එකක් එතන තියෙන්නේ කියන එක. පස්සේ මම ආර්ට් විලේජ් එකට ගියාම එතන තිබුණා වීවින් සෙක්ෂන් එකක්, පේන්ටින් සෙක්ෂන් එකක්. ඒ වගේ ගොඩක් පොඩි පොඩි වෘත්තීය පුහුණු සෙක්ෂන්ස් කීපයක්. එතකොට දැන් මම එතන ළමයි ගොඩක් ඒ වෙලාවේ හිටියා. දැන් ඒගොල්ලන්ගෙන් මම අහුවා ඔයගොල්ලෝ මේ සබ්ජෙක්ට් එකද විෂයද්ද කරන්නේ නැහැ කියලා කිව්වා. සමහර ළමයින්ට දැන් ඊළඟ සතියේ දැන් ලොකු ළමයි ඊළඟ සතියේ ඒගොල්ලන්ට විභාග. හ්ම් හ්ම්. දැන් ඒගොල්ලෝ ඒ වෙලාවෙත් ඒගොල්ලන්ට يعني දැන් එතන ඇවිල්ලා Tamanට ඕන වැඩක ගුරුවරයෙක් ඉන්නවා. හ්ම්. පුංචි ළමයි ඇවිල්ලා ආසාවට ඒක කරනවා. දැන් ඒ විදිහට තමයි ඒගොල්ලෝ කලාව කියන එක ළමයින්ගේ ජීවිතයට ඇතුල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගුරුවරයා ඉන්නවා තමයි ස්ටුඩියෝ එක වගේ මට තේරෙන දෙයක්. කියන්නේ ළමයි ඇවිල්ලා කැමති අය ඇවිල්ලා ඉගෙන ගන්න. හා. ඒ මේ ස්ටුඩියෝස් තියෙනවා. හරි යම් කිසි වගේ වැඩක්. ආ. ඒ ගුරුවරුත් ඇත්තටම හොඳ දැක්මක් තියෙන ගුරුවරු ආයසක ගුරුවරු ටිකක් ඉතින්. එතකොට ඒ ළමයි හරි නිදහසේ ඇවිල්ලා ඒ තමන්ගේ කියන්නේ එතනදී ඇත්තටම දැන් අර පීඩනය කියන එකක් නෑ නෑ කැමති දේ ඉගෙන ගන්නවා කැමති දේ ඉගෙන ගන්නවා ඒක අනිත් පැත්තේ ඒක ඇසෙස් කරන්නෙත් නෑ හ්ම් එතනට විභාගයක් නෑ නෑ නමුත් ළමයි දැන් මට තිබ්බ දැන් අපට විශ්වවිද්‍යාලයේ මගේ අත්දැකීම් එක බලද්දී අපි විභාගය කියන්නේ විභාගයක් නැහැ කිව්වොත් ළමයින්ට කියලා වැඩක් කරගන්න ඇත්තටම අමාරුයි. විභාගයක් නැති අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල ව්‍යවහාරයෙන් කියනවා non credited subjects කියලා. දැන් ඒ වගේ සබ්ජෙක්ට් එකකට ළමයිව ගෙන්න ගන්න හරිම කොහෙත්ද ළමයි එන්නේ එන්නේ නැහැ. ඒකද හිතනවා ඒක වැඩක් නැහැ කියලා. ඒ අර තරඟට නෙදුවන්නේ. ක්‍රෙඩිට්ස් ගන්න කොච්චරයිද කියලා තමයි බලන්නේ. ඒක කරලා බලන්න. ඔව්. දැන් මේ ළමයි ඇත්තටම හැම හැම මම ස්ටුඩියෝ කියන වචනේ පාවිච්චි කරන්න හැම ස්ටුඩියෝ එකකම ළමයි ඉන්නවා. ඒක රෙදි වියන හැටි ඉගෙන ගන්නවා. ඒක ඒක දැන් ස්ට්‍රක්චර්ස් කපන හැටි ඉගෙන ගන්නවා. ඒ හැම දෙයක්ම එතන තිබුණා. පේන්ටිං ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ පාසලේ ගොඩාක් තාප්ප බිත්තියේ මේ ළමයි පේන් කරලා දෙනවා. අනිත් එක දැන් මම ඒ ගුරුවරුත් එක්ක කතා බහ කරද්දී පනිෂ්මන්ට් කියලා දෙයක් එතන තිබුණේ නෑ. ඒ වගේම රිවෝඩ්ස්ුත් නෑ. ඒක වැදගත් කාරණා. ඒගොල්ලන්ගේ දැන් සාමාන්‍ය පාසලක් ඉදිරි නිවාසාන්තර ක්‍රීඩාවල ලක් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. නමුත් එක මෙඩල් එකක්, එක සර්ටිෆිකට් එකක් ළමයින්ට දෙන්නේ නැහැ. ආ ටැගිත් නෑ, දඬුවමුත් නෑ. දඬුවමුත් නෑ. ඒක කම්පිටිෂන් කියන එක සම්පූර්ණයෙන් ඒ පරිසරයෙන් අයින් කරනවා. නමුත් ළමයි විනෝද වෙනවා නේද? ළමයි විනෝද වෙනවා. හැබැයි කාවත් කම්පයා කරන්නෙත් නැහැ. කවුරුවත් ඒ කියන්නේ දැන් කාටවත් ඒ කියන්නේ මම අර nobody කියන ෆීලිං එක කිසිම ළමයෙකුට එන්නේ නැහැ. හැමෝම සහභාගී වෙනවා. සහභාගී වෙනවා. නමුත් එතන තියෙනවද විශේෂයෙන් දර ස්ටාර්ස්ලා වගේ මතු කරලා ගුරුවරු විශේෂයෙන් ඇප්‍රීෂিয়েට් කරන එහෙම එහෙම දේවල් තියෙනවද නැත්නම් ළමයි පොදු වගේ නිකන් ගුරුවරු එක විදියට මම ඇත්තටම කතා කරන්නේ මගේ සතියක අත්දැකීම් මම එහෙම කිසිම විශේෂයක් දැක්කේ නැහැ හැම ළමයෙක්ම කතා කරේ බොහොම ඒ කියන්නේ අපේ ඒ කියන්නේ වැඩිහිටියන් අතර ඉන්නොත් එහෙම සාකච්ඡාවක් ගන්න අමාරුයි. දැන් මට ඇත්තටම එක හොඳ අවස්ථාවක් ලැබුණා වැරි ස්කූල් එකේ පාස් අවුට් ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් එක පොඩ්ඩක් කතා කරන මම අහුව ඕගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබලා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ඉගෙන ගනිමින් ඉන්න ළමයි. ඒගොල්ලන්ට සතියක පොඩි නිවාඩු කාලේ වැකේෂන් එකක් හම්බෙලා ඉස්කෝලේ ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ දැන් මම ඇහුවා ඒගොල්ලන්ගේ කොහොමද එක්ස්පීරියන්ස් එළියේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ අපි සාමාන්‍ය විදියට හොඳින් ඉන්නවා. ඒගොල්ලන්ගේ උත්තර හරි බැලන්ස්. මම දැකපු විදිහට ඒගොල්ලෝ පූර්ණ ළමයි. හ්ම්. පිරිච්ච මිනිස්සු කියලා තමයි. ඒගොල්ලෝ ඇයි ආපහු ඒ කියන්නේ නිවාඩු කාලේ පාසලට එලා විශේෂ මොන හරි ඒගොල්ලෝ වැඩ කරනවද උදව් කරනවද නැත්නම් මොන හරි ඉගෙන ගන්නවද එකක් දැන් ඒගොල්ලෝ ඇතුලේ නවතින ඒගොල්ලන්ට රික්වෙස්ට් කරපම් ඉඩ දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන ඒ පරිසරය ආවිද ගන්න. හ්ම් ආ ඒකට වගේ. සමහර විට ඒගොල්ලෝ උදව් කරනවා. උදව් කරනවා ඇතිනේ. ඔව්. දැන් එතන අර කෑම් බීම ඉගුම් පෙහුම් ඒකට වෙනම ස්ටාෆ් ඉන්නවා එතන ළමයින්ට සහභාගී වෙනවද නෑ වෙනම ස්ටාෆ් එකක් උයන්න ඉන්නවා නමුත් ඒ දැන් පිගාන දැන් කාලා පිගාන හොදලා තිබීම තැනට වෙනකන් ළමයි ඒක කරනවා. කලමනාකරණය කරගන්නවා. කලමනාකරණය කරනවානේ විශේෂ වැදගත්කම තමයි ඒ ළමයිනේ ගුරුවරුයි කැම ගන්න එකට. ගුරුවරුන්ට කියලා වෙනම මේස තිබුණේ නැහැ. මේකත් වැදගත්. ඒ වගේ ඉව තමයි අර සාමාන්‍යයෙන් අපේ ගුරුවරයාගේ ස්ථානය රැකගන්න විශේෂ දුරාවලියක් හදලා අපි බය වෙනවා මේ ළමයි අපිට ගෞරව කරන්නේ නැති වෙයි හෝ අපේ දැන් මේ සම්බන්ධය කොහොමද කියන එක තමයි සාම වැදගත් වැඩේ. සම්බන්ධයේ ස්වභාවය මොකක්ද? මට හම්බ වෙච්ච මං මං ඇත්තටම අඳුනගත්ත ලොකුම දේ අපි හිතන් ඉන්නෝනේ දුරාවලියෙන් අපිට ඒක ගන්න තියෙන එකම මාර්ගයේ දුරාවලිය කියලා. ඒක තමයි මම හිතන්නේ නරකම. ලොකුම වැරදිච්චම තැන. සම්පූර්ණ වැරදිච්චම බලෙන් ඒක හිංසාකාරී වැඩක් අන්තිමට වෙලු. අවසාන වශයෙන් මෙලොව බලය පාවිච්චි කරලා මේක පවත්වාගෙන හිංසනය මතින් තියාගන්න හදන තමන්ගේ ස්ථානය. මම ඒ විද්‍යාලයේ විදුහල් ප්‍රතිනිය සහ ගුරුවරු ගොඩක් එක කතා කරලා කියන්නේ දැන් ඒ ගත්ත අත්දැකීම් එක්ක ඒගොල්ලන්ගේ කියන ඩිසිප්ලින් කඩ කිරීම නැහැ. ළමයි ටියුෂන් යන්නේ නැහැ. කීප දෙනෙක් හම්බුනේ ගොන්ට දැන් ඇත්තටම ඒ ඒ ලෙවල් වගේ කරනවා ෆිසික්ස් වලට ටියුෂන් යනම් මට ඒක චුට්ටක් අමාරුයි හ්ම්. ඒක එහෙම කීප දෙනෙක් හිටියා. හ්ම්. නමුත් දැන් O level වගේ ඒ මට්ටමට එනකන් ළමයි කිසිම දෙනෙක් ටියුෂන් යන්නේ නැහැ. අනිත් එක දැන් අර කොලෙජ් ස්ටුඩන්ට්ස් ඒ කියන්නේ O level මට්ටමේ ඉහළ ස්ටුඩන්ට්ස්ලා සම්පූර්ණ සතියේ ඉන්නේ ඇතුලේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇතුලේ ඉන්න ඕනේ. අනිත් අයට උදේ ගිහිල්ලා හවස එන්නත් පුළුවන්. හවස ගිහින් ඊළඟ දවසේ එන්නත් පුළුවන්. ඇතුලේ ඉන්නත් පුළුවන්. ළමයි වුණාට ගොඩාක් ඇතුලේ ඉඳි ඉන්නවා. ඔය හවස ඒගොල්ලෝ ඇවිදිනවා, සෙල්ලම් කරනවා. ඒ වගේ පරිසරයක් එතන නිර්මාණය වෙලා තියෙනවා. අනිත් එක ඒගොල්ලන්ට යෝග ටීචර් කෙනෙක් ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ සතියට දවස් 3ක් යෝග කරනවා. ළමයි එක පුහුණු වෙනවා. ඒ පූර්ණ මිනිසෙක් හදන්න අවශ්‍ය කරන සෑම එලිමන්ට් එකක්ම එතන ප්‍රැක්ටිකලි තියෙනවා. මම හිතන්නේ අපේ කාලේ වේගෙන් <laughs> ගෙවිගෙන යනකොට අපි අනිත් දෙකක් විතර වගේ තියෙනවා. මේ සාකච්ඡා මම හිතන්නේ මට අපිට වෙලා නැති මට මතකයි ශාමලිකව තව පාසලක් ගැන ඔබ දැකපු ඒක ඇත්තටම අපි අපි ඇත්තටම plan කරලා ගිය පාසලක් නෙමෙයි අහම්බෙන් යන්න ලැබිච්ච පාසලක් ඒ කිට්ටුව වගේ තියෙන්නේ ඒක ඇත්තටම පාසලක් වල පාසල තම පටන් අරන් මාස ගාණක් වෙලා තිබුණේ අක්ෂරමණේ කියලා පාසලක් අක්ෂර දැන් එදා අපි ඇත්තටම ගියේ අක්ෂරමණේ පාසලේ දෙමව්පියෝ පොඩි රැස්වීමක් තියෙනවා කියලා ඒක ඇත්තටම ඒගොල්ලෝ කිය ඩයලොග් එකක් කියලා ඒකට පාටිසිපේට් වෙන්න. අපිට ඒගොල්ලෝ ඉන්වයිට් කරලා තියෙනවා මෙහෙම ඇවිල්ලා ඉන්නවා කියලා දැනගත්තාම අපි එතනදී ඉස්සල්ලාම ඒගොල්ලෝ කරේ පොඩි ශාලාවක් වගේ එක බිම ඉඳගෙන ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පොතකින් වැකියක් කියවලා දෙමව්පියෝ එක සාකච්ඡා කරනවා. ඒක තමන්ගේ ළමයින්ට ඒ කියන්නේ ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කොහොමද කියලා සාකච්ඡා කරා. ඒ වගේ දේ. අනිත් එක දැන් මම ඒ දෙමව්පියෝ එක්ක කතා කරනකොට ඒ හැමෝම වගේ එක්කෝ වෛද්‍යවරු උගත් ප්‍රභූ උගත් සොෆ්ට්වෙයාර් ඉංජිනේස් ලගේ ඒ වගේ වෛද්‍යවරු මට්ටම හිටියා මොකද මේක ඒ කියන්නේ කිසියම් නිර්භීත භාවයක් දෙමව්පියන් පැත්තෙන් තෝරන නේද ඔය වගේ කියන්නේ එක්තරා පරිේශනාත්මක පාසලකට ළමයි පාසලේ පරිසරය අපි ඒ වගේ පරිසරයකට අපේ අපේ දෙමාපිය කොච්චර උගත් වුණත් ඒ වගේ පරිසරයකට යවන්නේ කැලෑවයි වට පිට ඉස්සරහින් ලොකු වැවක් තිබ්බා පැත්තකින් කැලෑවක් තිබ්බා බිල්ඩින් වලත් ඇත්තටම එහෙම ලොකුවට පේන්ට් කරලා තිබ්බා කියලා පේනුනේ නැහැ එතන අනිත් ස්වභාව يعني මම අත්‍තරම ආසම කරපු දේ තමයි මේ ස්වභාවික පරිසරයට يعني එතන ළමයින්ට ඒත්තු ගන්නවා මේ උගල විතරක් නෙමෙයි මෙතන ඉන්නේ අපි ඔක්කොම يعني වස්තුද පරිසරයද හැම දෙයක්ම කියන්නේ equally important කියන එක. කලින් සාකච්ඡාව මේ මාත් එක්ක කරපු කතාවේදී මට මතකයි කිව්වා ඒ පාසල වෙන්න ඕන අර මේ තුඹහක් ඇන්ට් හිල් එකක් ඉස්සරහා පුංචි ගියන් ළමෙක් මොන හරි කිව්වොත් මට ඇත්තටම මේ ගුරුවරයෙක් විදිහට මට ලැජ්ජ හිතෙනවා ඒක කියන්නේ කතාව මම දැන් එතන ඇත්තටම ඒක තිබේ වේතුඹසක් ඔව් වේතුඹ මම මේ මොකක්ද කියලා එයා මාත් එක්ක ඇවිල්ලා කතා කරා ඉතින් මගේ කොච්චර වගේ ළමයිද මම හිතන අවුරුදු 7 8 පොඩි ළමයි එයා ඉස්සල්ලාම ඇවිල්ලා මගේ iPad එක ගැන පොඩ්ඩක් එයා කැමතියි කියලා පෙන්නන ඒක විස්තර අහලා ෆොටෝ එකක් ගන්න කියලා දෙන්න කියලා දැන් එහෙම නැත්නම් එතකොට මම මේ මොකද්ද කියලා ඊට පස්සේ එයා එයාගේ උත්තරේ උනේ මේ මේ එකෙන් ඒගොල්ලෝ මේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක එකක් නෙමෙයි කියලා කිව්වා මේ ඔක්කොම සබ්ජෙක්ට් තියෙනවා මම හිතා මොකද්ද මට ඇත්තට මේ වෙලාවේ අවංකවම මට ඒක තේරුනේ <laughs> නැහැ ඊට පස්සේ මෙතන එන්වයරන්මන්ට් සයන්ස් තියෙනවා කියලා සයන්ස් කියන පාච්චිනේ පාවිච්චි කරන එන්වයරන්මන්ට් කෙමිස්ට්‍රි, ජියොලොජි. ඊපස්සේ මට එතකොට ඉන්ට්‍රස්ට් වුණා මම හිතුවා දැන් කොහෙද එන්වයරන්මන්ට් කියවම එයා කිව්වා දැන් hmm. මේක hmm. මේ තියෙන ස්ට්‍රක්චර් එක විදිහට හුළඟට කවදාවත් කැඩෙන්නේ නැහැ hmm. කියලා. මම හිතන්නේ ශාමලියෝ අපේ හරිම රසවත් දෙයක් නමුත් අපේ අවසානට වෙලාව ඉවරයි. අද අපේ කාලයේ අවසානක් අපිට අදත් තාක්ෂණික සහයෝගය දුන්න ඉනෝකා ගමගේ අයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද වැඩසටහන සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියන අතරේ ශාමිලි ඔබටත් ආයුබෝවන් කියලා අපි ලබන සතියේත් හමු වෙමු. හිතෙක් ඔබට සුබ සත්‍යන්තයක් වේවා. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් කල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක